සද්ධර්ම දේශනාව පවර්පේට වැඩම කොට පතාල මේරිකම මිනිඔළුව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක අග්ගමහා පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද මකුලෑවේ විමල නායක ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු සමන්තා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 අනේකානි ශාවක සතානි අහේසුං අරකෝ සත්තා ශාවකානං එවං ධම්මං දේසේති අප්පකම් බ්‍රාහ්මනා ජීවිතං manussානං පරිත්තං ලෞකං බහුදුක්ඛං බහුපායාසං මන්තාය බෝතබ්බං කත්තබ්බං කුසලං චරිතබ්බං භක්මචරියං නත්ති ජාතස්ස අමරණං තී ධර්ම ශ්‍රවණා විලාසී සදහවත් පින්වත්නි දැන් අද මේ පින්වත් පිරිස බලාපොරොත්තු සිටින්නේ උතුම් වූ සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී දේශනා කොට වදාරලා තිබෙනවා කාලේන ධම්ම ශ්‍රවණං ඒතං මංගල මුත්තමං සුදුසු කාලයේහි බණ ඇසීම මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවනගෙන දෙන මංගල ධර්මයක් කියලා. ඉතින් ධර්ම දේශනාවත් කර්ම ශ්‍රවණයක් කියන මේ දෙකම නිවන් ලැබීමට තියෙන ඉතාම ප්‍රධාන දොරටු දෙකක් හැටියට හිතේ තබා ගන්න ඕනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන්දක වින්ද කියන සූත්‍රයේහි බණ දෙසීම පහසු දෙයක් නොවන බව දේශනා කොට වදාලා ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා ආනන්ද අනුන්ට ධර්ම දේශනා කිරීම පහසු දෙයක් නෙමෙයි. මොකද හේතුව අනුන්ට ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ කරුණු පහක් හිතේ දරාගෙන ධර්ම දේශනා කළ යුතුයි. ඒ බව සඳහන් වෙනවා. පරේ සංහි ආනන්ද ධම්මෝ දේශෙන් තේන පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්වා පරේසං ධම්මං දේශේ සබ්බෝ කියලා අනුන්ට බණ කියන ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලා කරුණු පහක් හිතේ තියාගෙන ධර්මය දේශනා කරන්න ඕනේ. ආනුකුබ්බී කතං කතෙස්සාමීති පරියාය දස්සාවි කතං කතෙස්සාමීති න අනුද්ධයතං පටිච්ච කතං කතෙස්සාමීති න ආමිත සංසාරෝ කතං කතෙස්සාමීති පරේසං ධම්මං දේසේ සබ්බෝ අත්තානං පරංච අනුපහච්ච කතං කතෙස්සාමීති කියලා ඒ කරුණු පහ දක්වලා තිබෙනවා. ඒ නිසා ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේ යම් ධර්මයක් යම් මාතෘකාවක් කළා නම් අනුපිළිවෙලින් ඒ දේශනා කරනවායි කියන අදිස්ථානය හිතේ සබා ගන්නට වෙනවා. ඒ වගේම හේතු කරුණු උදාහරණ සහිතව ධර්මයේ දේශනා කරන්නේ මේ අදිස්ථාන කරගන්නට වෙනවා. කරුණාව මෛත්‍රිය පෙරට කොටගෙන දේශනා කරන්නේ මේ Taman අදිස්ථානයෙන් යුතුව ධර්මයේ දේශනා කළ යුතු වෙනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මාත්‍රයක්වත් අපේක්ෂා නොකොට නිස්සරණ ආධ්‍යාසයෙන් ධර්මය මම දේශනා කරනවා කියන අදිස්ථානය හිතේ සබාගෙන තමන් නොතලී අනුන් නොතලා තමන් උසස් කොට නොදක්වමින් අනුන් පහත් කොට නොදක්වමින් සුජ්ජල පරාමර්ශණයකින් තොරව බෝධිපාක්ෂික ධර්මාතිස්ථානයෙන් ධර්මයේ දේශනා කරන්නට දේශකයන් වහන්සේ හිතේ සබාගෙන ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව ඒ ධර්මාසනාරූඪව හස්ත විකාර, ආද විකාර, මුඛ විකාර නොදක්වා වටපිට උඩබිම නොබලා අන්නේ විහිත නොහි සමාධි සිතින් කියවන දහම් පදයක් පාසා මානසිකාර්යයෙන් යුතුව භාවනා ශීර්ෂයෙන් දහම් දේශනවයි කියන අදිස්ථානය ඇති කරගන්න වෙනවා නිවන් දොරටුවක් හැටියට සබාගෙන ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ ඒ වගේම තමයි ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිසටත් මේ නිවන් දොරටුවක් වෙන්නේ බණ ඇසීම භාවනාවක් වැඩනසේ ආම සංසුන්ව සිද්ධ කිරීමෙන් බණ ඇසීම ඇත්ත වශයෙන්ම භාවනාවක් ඒ බව පේනවා ධම්මසත්ව සූත්‍ර දේශනාව අවසානයේ අසංඛ්‍ය ගණන් පිරිස නිවන් අවබෝධ කරගෙන තිබෙනවා ඒ වගේම මහා මංගල සූත්‍ර දේශනාව අහලා බොහෝ දෙනා නිවන් අවබෝධ කරගෙන තිබෙනවා. ඒ සෑම දේශනාවකම බුදුරජාණන් වහන්සේ දේශනා කළාට පස්සේ බොහෝ දෙනෙක් නිවන් අවබෝධ කරගත්තේ මේ ධර්ම දේශනාව බොහොම හොඳින් අට්ටි කත්වා මානසිකත්වා සබ්බං හේතුතෝ සමන්තා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියන දේශනා නියමයට අනුව තමන් බොහොම මට මේ ධර්මයේ ලැබුණේ කල්ප සත සහස්ත්‍ර ගණනකින්වත් අසංක මේ විදිහෙන් නොලැබෙන ධර්මයක් බුදුබණ මත මෙලව දියුණුව පිණිස හේතු වෙනවා පරලොව සුගතිය පිණිස හේතු වෙනවා නිවන් ලබන්ට හේතු වෙනවා කියන බලවත් ආදරයක් ඉස තුළ සබා ගන්න ඕනේ. ඒ වගේම දේශනා කරන ධර්මය පදයක් පදයක් පාසා මෙනෙහි කරමින් ධර්මය අහන්නට ඕනේ. සබ්බං චේතසෝ සමන්තා හරිත්වා කියලා කියන්නේ කියන කියන දහම් පදයක් පාසා අපතේ යන්ති නොදී රත්තරම් භාජනයකට සිංහ තෙල් එකතු කරන්නාක් මෙන් මුතු වැලක් අමුණන්නාක් මෙන් මේ මණික් වැලක් අමුණන්නා වගේ තොතන්නා වගේ ඊටාම හොඳින් අතරක් නැර දහම් හිතට ඇතුළත් කරගන්නවා කියන හැඟීම තියෙන්න ඕනේ ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා කියන්නේ වටපිට නොබලා උඩින් බිම නොබලා හත්පා එහාට මෙහාට හරවන්නේ නැතුව නොසෙල්වි සමාධි සිතින් tempat සිතින් බණ අසන්නට ඕනේ මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් බණ ඇසීම භාවනාවක් වගේ වෙන කිසි දෙයකට තමන්ගේ හිත යොමු වෙන්නේ නැහැ ධර්මයටම හිත යොමු කරගත්තාම ඒ පින්වත්තුන්ට මේ බණ ඇසීම නිවන් දොරටුවක් බවට පත් වෙනවා ඒ නිසා අපි පින්වත් පිරිස මේ වෙලාවේදී මේ ස්වල්ප වේලාවේදී මේ කරන දේශනාව ඉතාම හොඳට සාවධානව ශ්‍රවණය කරන්ට අධිස්ථාන කරගන්න ඕනේ. මේ කාලය තුල අපේ සිත සමාධිගත වේවා. අපට ධර්ම දේශනාවට අපේ හිත එළඹ සිටීවා. මේ වගේම මේ ධර්ම සංසාරය තුලින් ධර්ම ශ්‍රවණය කිරීම තුලින් අපේ චිත්ත සංතානය සතර සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්ම වැඩෙත්වා ඒ හේතුවෙන් දුක්ඛල වෙර කොටගෙන ලබන ලෝකෝත්තර අමා මහ නිවනින්ම සැනසෙල්ල ලැබේවා කියන සිත් ඇති කරගෙන හැම දිනම මේ දේශනාව ශ්‍රවණය කරන්ට බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබාගත්තේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ තිබෙන මහා වග්ගයට අයිති 10 වෙනි සූත්‍රයයි. ඒ සූත්‍රය අරක සූත්‍රය කියන නමින් තමයි හඳුන්වලා තිබෙන්නේ. එතකොට මේ පින්වත් බණ අහන පිරිස දන්නවා අපේ ත්‍රිපිටක පාළිය ගත්තාම දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තර නිකාය, උද්ධක නිකාය කියලා ප්‍රධාන වශයෙන් ග්‍රන්ථ පහකට බෙදෙනවා. එහින් අංගුත්තර නිකායෙහි එක එක කාණ්ඩ වශයෙන් 11ක් දක්වා ධර්ම කරුණු එකින් එක වැඩි වීගෙන යන ආකාරයට තමයි සංග්‍රහ වෙලා තිබෙන්නේ. ඒකක නිපාත, දුක නිපාත, තික නිපාත ආදී වශයෙන් ඒවා සඳහන් වෙනවා. ඒකක නිපාතේක ධර්ම කරුණක් පිළිබඳව එන කරුණු සංග්‍රහ කරලා තිබෙනවා. ඒ විදිහට ඒකාදස කාණ්ඩයේ වෙනකොට 11ක් කරුණුකට සංග්‍රහ වෙන දේශනා තමයි තිබෙන්නේ. ඉතින් මේ දේශනාව සත්තක නිපාතයට අයිති දේශනාවක්. ඒ අංගුත්තර නිකායෙහි සත්තක නිපාතයේ තිබෙන මහා වග්ගයේ 10 වෙනි සූත්‍රය තමයි මේ අරක සූත්‍රය. එතකොට මේ අරක සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සවැත් නුවර ජේතවනාරාමේදී විසුණු වහන්සේලා ආමන්ත්‍රණය කරලා භික්ෂුන් වහන්සේලාටයි මේ දේශනාව සිද්ධ කළේ සිව්වනක් පිරිසටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම හිතනද කල්පනා කරන්ද තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා කුසල ධර්මයන් සිද්ධ කරන්ට ආකාර හිතට ගත යුතු ආකාරය පැහැදිලි කරන්ටයි බුදු පියාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරලා තිබෙන්නේ. ඉතින් මේ දේශනාවෙහි උන්වහන්සේ මුලින්ම සඳහන් කරන්නේ පැරණි සිද්ධ වෙච්ච සිද්ධියක්. ගාත් ඉස්සර කාලයේදී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න බොහෝ ඉස්සර සිද්ධ වෙච්ච කාරණයක් බුදුරජාණන් වහන්සේ මතු කරලා දක්වලා භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා. එහි සඳහන් වෙනවා භූත පුබ්බම් වික්කවේ අරකෝ නාම සත්තා අහෝසි. මහණෙනි ඉස්තර වෙච්ච සිද්ධියක් ඉස්සර වෙච්ච කතාවක් ඉස්සර හිටියා දෙහෙම අරක කියලා කාස්ත්‍රූවරේ චිත්ත කරෝ කාමේසු විතරාගෝ තීර්ථංකරව භාවනාවට යොමු වෙලා පිරිසක් එකතු කරගෙන ගිහිල්ලා ඒ ධානාදී උපදවාගෙන බොහෝම කාමයේ පවා ඈත් වෙච්ච විතරාගී වෙච්ච සත්‍යයටපත් වෙන්න තිබුණ අරක කියලා සාස්ත්‍රූවරේ හිටියා මේ අරක කියන සාස්ත්‍රූවරයා අනේකානි සාවත සතානි හේතු නොයේ සිය ගණන් ශ්‍රාවකයෝ හිටියා මේ අරක කියන ශාස්ත්‍රූවරයාට අරකෝ සත්තා ශාවකානං ඒවං ධම්මං දේසේති එතකොට තමන්ගේ ශ්‍රාවක පිරිස රැස් කරගෙන මේ ශාස්ත්‍රූවරයා මේ ගුරුවරයා මේ තීර්ථංකර මේ තාපසතුමා මේ විදිහට තමයි තමන්ගේ ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කළේ අත්පකම් බ්‍රාහ්මනා ජීවිතං manussානං පරිත්තං ලහුකම් බහුදුක්ඛං බහුපායාසං මන්තාය බෝතබ්බං හත්තබ්බං කුසලං සරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං එතකොට තමන්ගේ ශ්‍රාවකයන්ට මේ අරක කියන ශාස්ත්‍රූවරයා ධර්මයේ දේශනා කරන්නේ කොහොමද අප්පකම් බ්‍රාහ්මන බ්‍රාහ්මණය අප්පකම් ජීවිතං එතකොට මේ ජීවිතය බොහෝම අල්පයි. මනුස්සානම් මේ මිනිස්සුන්ට ලැබෙන ජීවිතය බොහෝම අල්ප කාලයක් පවතින්නේ. කොහොමද? පරිත්තං ලහුකම් බහුදුක්ඛම් බහුපායාසං. බොහෝම කුඩායි, බොහෝම කෙටි කාලයයි, බොහොම සැහැල්ලුයි, බොහොම ඉක්මනින් නැති වෙලා යනවා මේ ජීවිතය. බොහොම වැඩි කාලයක් පවතින්නේ නැහැ. බහු දුක්ඛම් බොහෝ දුක් සහිතයි මේ ජීවිතය බහු පායාසම් බොහෝ උපද්දරව සහිතයි බොහෝ කරදර හිංසාවලට භාජන වෙන්න සිද්ධ වෙනවා ඒ නිසා ඔබලා හැම දෙනාම මන්තාය බෝතබ්බං නුවණින් මේක අවබෝධ කරගන්න ඕනේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕනේ එහෙම අවබෝධ කරගෙන මේ ජීවිතයේ තියෙන අල්ප බව කැඩෙන බව ඉක්මනින් නැති වෙන බව විනාශ වෙන බව තේරුම් අරගෙන මොකද්ද කරන්න ඕන? කත්තබ්බං කුසලං කුසල ධර්මයන් කරගන්න ඕන. පරිතබ්බං Brahmacharyaං Brahmacharya සීලේහි ආදර්ශ සම්පන්නව චරිතවත් හොඳ ජීවිතයක් ගත කරන්න ඕන. ඒ තමන්ගේ ජීවිතය හොඳට චරිතවත් Brahmacharyaෙන් යුතුව ගත කර ගන්න ඕන හේතුව තමයි නත්ති ජාතස්ස අමරණං මේ උපන්නා වූ සත්වයාට නොමැරි සදාකාලිකව ජීවත් වෙන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. මේ ජීවිතය නැති වෙනවා, විනාශ වෙනවා, මරණයටපත් වෙනවා, බොහොම කෙටි කාලයයි පවතින්නේ කියලා අර අරක කියන සාස්තුරුවරයා තමන්ගේ ශ්‍රාවකයන්ට නිතර නිතර අවවාද කරනවා. එපමණක් පමණ නෙමෙයි. එතුමා ඒ ශ්‍රාවකයන්ට මේ ජීවිතයේ తত্ত্বය පැහැදිලි කරන්න උපමා ගණනාවක් දක්වලා ඒ උපමා වලින් මේ ජීවිතය බොහොම ඉක්මනින් නැති වෙනවා විනාශ වෙනවා බොහොම සැහැල්ලුයි මේක වැඩි කාලයක් පවතින්නේ නැහැ බොහොම අල්පයි කියන මේ බව පෙන්වන්න එතුමාගේ අරට කියන සාස්ත්‍රුවරයා උපමා දක්වලා තිබෙනවා බුදුරජාණන් වහන්සේ ඊටාම අර පැරණි සාස්ත්‍රුවරයෙක් වුණත් වැදගත් හොඳ ධර්ම කරුණු එහි අන්තර්ගත නිසා තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට ඒ කරුණ සියල්ලම උන්වහන්සේ නැවත මතක් කරලා දෙනවා. එහි සඳහන් වෙනවා සේයතාපි බ්‍රාහ්මණ තිනග්ගේ උස්සාව බින්දු සූර්යේ උග්ගච්ඡන්තේ කිප්පමේව පටිවිගද්දති න තිරක්කිතිකං හෝති බ්‍රාහ්මණය උස්සාව බින්දුපමං ජීවිතං මේ ජීවිතය හරියට තනාග කියන කිනි බින්දුවක් වගේ අනාග කියන පිණි බිඳුව සූර්යයේ උද්ගතන්තේ සූර්යා උදා වීගෙන එනකොට කිප්පමේව පටිවිදද්දති නර්තිරක්තිකං හෝති ඉක්මනට මේක නැති වෙලා යනවා වැඩි වෙලාවක් පවතින්නේ නැහැ අනාග කියන පිණි බිඳුව සූර්යා උදා වෙනවා සමග මේක නැති වෙලා විනාශයටපත් වෙනවා අන්න ඒ වගේ තමයි බ්‍රාහ්මණය මේ ජීවිතයත් උස්සාව බින්දූපමං ජීවිතම් තනාග තියෙන පිනි බිඳුවක් වගේ බොහොම ඉක්මනින් හැදෙනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා මේ ජීවිතය කියන එක බොහොම අල්ප ජීවිතයක් අල්ප කාලයක් පවතින්නේ කියලා ඒ දේශනාවේදී සඳහන් කළා. එතකොට අපි මතක තියාගන්න ඕනේ අපේ ජීවිතය උස්සාව බිඳූපමන් ජීවිතම් තනාග තියෙන පිනි බිඳුවක් වගේ තමයි මේ ජීවිතේ බොහොම කෙටි කාලයයි පවතින්නේ. ඒ වගේම තවදුරටත් සඳහන් කරනවා තේජතාපි බ්‍රාහ්මන තුල්ල කුසිතකේ දේවේ වස්සන්තේ උදක බුබ්බුල්පං කිප්පමේව පටිවිගත්ත සීන තිරත් පිටිකං හෝති වැස්ස ඇද හැලෙනකොට මහ වර්ෂා ඇද හැලෙනකොට ජලය වැටෙනවා පොළොවට දිය බුබුල හට ගන්නවා දිය බුබුල හට අරගෙන එතනින්ම ඒ වෙලාවෙම ඒක දිය බුබුල නැති වෙලා යනවා එතකොට වර්ෂාව ඇද හැලෙනකොට දිය බුබුලු හට ගන්නවා අපට පේනවා. නමුත් ඒ දිය බුබුල වැඩි වෙලාවක් පවතින්නේ නැහැ. බොහොම ඉක්මනින් නැති වෙලා යනවා. ඒ නිසා උපමාවට දක්වනවා උදක බුබුලූපමන් ජීවිතං හරියට මේ ජීවිතය දිය බුබුලක් වගේ වැඩි වෙලාවක් පවතින්නේ නැහැ. වැඩි කාලයක් පවතින්නේ නැහැ. ඉක්මනින්ම නැති වෙනවා, විනාශ වෙලා යනවා. සේයතාපි බ්‍රාහ්මණ උදකේ දණ්ඩරාජී කිප්පංජේව පටිවිගච්ඡති න චිරත් පිටිකං හෝති දියේ දීයක් අරගෙන දියේ ඉරක් ඇඳාම ඒ ඉර වැඩි වෙලාවක් පවතින්නේ නැහැ ඒ ඉර ඉක්මනින්ම මැකෙනවා නොපෙනී යන තත්ත්වයකටපත් වෙනවා අන්න ඒ වගේ තමයි බ්‍රාහ්මණය මේ ජීවිතය කියන එක හරියට උදකේ දණ්ඩරාජ උපමං ජීවිතම් ජීවිතය හරියට ගියේ ඇඳ ඉරක් වගේ බොහොම ඉක්මනින් නැති වෙනවා විනාශ වෙනවා මරණයටපත් වෙනවා මේක බොහොම කරදර සහිතයි මේ ජීවිතය වැඩි කාලයක් පවතින්නේ නැහැ කියන එක සඳහන් කළා ඊළඟට තවදුරටත් උපමාවක් දක්වනවා නදී පබ්බතේයෝ දුරංගමං සීගසෝතා නදියක් ගංගාවක් ගත්තාම ගංගාව පටන් අරගෙන ඒ ගලාගෙන එනකොට ඒ ගංගාව නොඑක් විදිහේ <clears throat> කුණු කසල කැලි කසල විවිධ දේවල් හම්බ වුණත් ඒ සියල්ලම දාගෙන ඉදිරියට වේගයෙන් ගමන් කරගෙන යනවා නතර වීමක් ඇත්තේ නැහැ ගංගාවේ ස්වභාවය ගලාගෙන යෑමයි අන්න ඒ වගේ කියලා සඳහන් වෙනවා නදී පබ්බතේ යූපමන් ජීවිතම් හරියට නදියක් පර්වතයකින් පහළට ගලාගෙන යනවා වගේ මේ ජීවිතයත් වැඩි වෙලාවක් වැඩි මොහොතක් නවතින්නේ නැහැ ඉක්මනින්ම මරණය කරා ළඟා වෙනවා වැඩි කාලයක් අපට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ ජීවිතය කියන එක බොහොම ස්ථිර නැහැ ඒක කැඩෙන බිඳෙන ස්වභාවයටපත් වෙන ස්වභාවය තමයි මේ ජීවිතය තුළ පවතින්නේ අවදුරටත් උපමාවක් දක්වනවා සේයතාපි බ්‍රාහ්මණ බලවා පුරිසෝ ජීවහග්ගේ කේලපින්ඩම් එතකොට බලවත් ශක්ති සම්පන්න පුරුෂයෙක් දිව අගට කෙළපිටක් ගත්තාම ඒ කෙළපිට බොහොම ශ්‍රණයකින් මොහොතකින් තමන්ගේ දිවෙන් ඈතට ඒ කෙළපිට වීසි කරනවා. වැඩි වෙලාවක් ඒ කෙළපිට තියාගන්නේ නැහැ. බොහොම ඉක්මනින් ඒ කෙළපිට අයින් කරනවා වගේ. ඒව මේව බ්‍රාහ්මණ කෙළපින්දූපමන් ජීවිතං. අන්න කෙළපිටක් වගේ තමයි මේ ජීවිතය එක පැත්තකින් පිළිකුල් සහගතයි එක පැත්තකින් වැඩි වෙලාවක් සබා ගන්නෙ නැහැ. බොහොම ඉක්මනින් ඒ කෙලපිට අයින් කරනවා ඈතට වීසි කරනවා. ඒ වගේ තමයි මේ ජීවිතයත් මිනිස්යන්ගේ ජීවිතය බොහොම බොහොම සහැල්ලු ලඝු කැඩෙන බිඳෙන විනාශ වෙන ස්වභාවයකින් යුක්තයි. නත්ති ජාතස්ස අමරණම් මේ උපන්නා වූ සත්‍යයට නොමැරි සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. තවත් එක උපමාවක් දක්වනවා බ්‍රාහ්මණ දිවස සංසත්තේ අයෝ කට්ටාහේ මාංශපේශි භක්තිත්තා කිප්පමේව පටිවිදච්චති. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා යකඩ තැටියක් යකඩ තැටියක් මහා ග්‍රීස්ම කාලයක උදේ ඉඳලා අවුවේ සබල කියනවා. යකඩේ බොහොම තදට රත් වෙනවා. රත් වුණාම ඒ යකඩේ උඩට පොඩි මස් කෑල්ලක් දාපු ගමන් ඉක්මනින්ම ඉප්පමේව බොහෝම ඉක්මනින් ඒ මස් කෑල්ල වේලෙනවා වියලි ස්වභාවයටපත් වෙනවා නැති වෙලා යනවා විනාශයටපත් වෙනවා වැඩි වෙලාවක් ඒක පවතින්නේ නැහැ. ඒව මේව අන්න ඒ වගේ තමයි මන්ත තේසූපමන් ජීවිතං. මිනිස්යන්ගේ ජීවිතයක් හරියට මස් කැදල්ලක් වගේ. බොහොම අයෝ කටාහේ මංස පේසී පක්කිත්තා. අර යකඩ පැටියකට මං කෑල්ල දාපුවාම ඒක වේලිලා වියලිලා යනවා වගේ වැඩි වෙලාවක් වැඩි කාලයක් මේ ජීවිතේ පවතින්නේ නැහැ නැති වෙනවා විනාශයටපත් වෙනවා ඊළඟට තවදුරටත් මේක පැහැදිලි කරන්න සඳහන් කරනවා සේජ්‍යතාපි බ්‍රාහ්මණ ගාවි වජ්ජා ආඝාතනං නිය නියමානා යඤ්‍ය දේව පාදං උද්ධරති එතකොට මරණයට ගෙනියන ගවයේ දෙනක් ඒ ගව ඝාතනාගාරයට ගෙනියනකොට ඒ ගව ඝාතනාගාරයට ගෙනියන ගවයාගේ පාදයක් උස්සනකොට ඒ පාදයේ උස්සන්නේ මරණය කරා යන්නයි ඊළඟ පාදයේ තියන්නේ මරණය කරා ළඟා වෙන්නයි ඒ වගේ මේ ජීවිතයත් වැඩි කාලයක් පවතින්නේ ගාවි වජ්ජූපමන් ජීවිතම් හරියට මරණයට ගෙනියන ගවයා වගේ අදින් සනේතර මොහොතෙන් මොහොත මරණය කරා තමයි ළඟා වෙන්නේ. අඩියක් පියවරක් පියවරක් තියෙන පාසා මරණය කරාර ගවයා ළඟා වෙනවා වගේ අපේ ජීවිතයක් බොහොම ඉක්මනින් නැති වෙලා යනවා විනාශයටපත් වෙනවා මරණයටපත් වෙනවා වැඩි කාලයක් පවතින්නේ නැහැ. ඒ නිසා මිනිස්යන්ගේ ජීවිතේ බොහොම එක කාලයයි මරණයෙන් ගැලවෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි ගාවී වජ්ජූපමන් ජීවිතං හරියට මරණයට ගෙනියන ගවයාගේ වගේ මේ ජීවිතය බොහොම අල්ප කාලයකින් නැති වෙනවා විනාශ ස්වභාවයට පත් වෙනවා කියලා සඳහන් කළේ. ඉතින් දැන් මේ විදිහට අර බුදුරජාණන් වහන්සේ අර අරක කියන ශාස්ත්‍රූවරයා සඳහන් කරපු මේ උපමා භික්ෂූන් වහන්සේලාට සඳහන් කරනවා සඳහන් කරලා ඒ උපමා වලින් මේ ජීවිතයේ තියෙන අස්තිර භාවය කොයි වගේද ජීවිතයක් කියන්නේ උදක බුබුලු උපමන් ජීවිතම් ඒ වගේම <clears throat> උස්සාව බින්දු උපමන් ජීවිතම් උදකේ දණ්ඩරාජු උපමන් ජීවිතම් නදී පබ්බතේ යූපමන් ජීවිතම් <clears throat> ගෝ වජ්ජූපමං ජීවිතං කේල පින්දූපමං ජීවිතං ඊළඟට මාංශ පේසූපමං ජීවිතං කියලා ওই විදිහට උපමා ගණනාවක් බොහොම අල්පව කැඩෙන බිඳෙන විනාශ වෙන ඉක්මනින් නැති වෙලා යන කරුණු කීපයක් සූන් වහන්සේලාට සඳහන් කරලා කියනවා මහණෙනි තේනකෝපන ධික්ඛවේ සමයේ manussානං සත්‍තිවස්ස සහස්සානි ආයුප්පමානං අහෝසි මහණෙනි මේ අරක සාස්ත්‍රුවරයා මේ වගේ මේ ජීවිතයේ තියෙන අල්ප භාවය කෙටි බව ඉක්මනින් නැති වෙන බව දේශනා කළේ කොයි වගේ ආයුෂ කියන කාලයකද සට්ටි වස්ස සහස්සානි අවුරුදු 60000ක් මිනිසුන්ගේ ආයුෂ තියෙන කාලයේදී ඒගොල්ලන්ට ඒ කාලයේදී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000ක් ඒ අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලයේදී තමයි මේ විදිහට මේ ජීවිතයේ තියෙන අස්තිර බව පෙන්වුවේ. ඒගොල්ල ඒ කාලේ පංචවස්ස සතිකා කුමාරිකා. එතකොට අවුරුදු 500ක් වයස ගියාට පස්සේ තමයි 500 වයසදී තමයි කුලගේකට විවාහයකට භාජන කරන්නේ. අවුරුදු 500ක්. එතකොට තරුණ ජීවිතයට එන්න ඒ විදිහට අවුරුදු 500ක් ගියාට පස්සේ කුලගේකට යැවීම විවාහ ජීවිතයකට පත්වීම සිද්ධ වෙන්නේ. ඉතින් එහෙමනම් අවුරුදු 60000ක් ආයුෂ කියන විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ අවුරුදු 500කින් පස්සේ ඒ වගේ කාලයකදී තමයි මේ අරක සාස්ත්‍රුවරයා අර තමන්ගේ ශ්‍රාවකයන්ට අර විදිහට දේශනා කළේ ඒ කාලේ ලෙඩ දුක් කියලා තිබුණේ සඳහන් කරනවා තේන කෝපන වික්කවේ සමයේන manussානම් චලේව ආබාධා හේතු ඒ කාලේ මිනිසුන්ට ආබාධ කියලා තිබුණේ ආබාධ 6යි ලෙඩ දුක් කියලා කියන ඒවා කොහොමත් අද තියෙන ඔය 890ක් රෝග 990ක් ව්‍යාධි දැන් වර්තමාන කාර්යය ගත්තොත් ඔය විවිධ කොරෝනා ආදී වසංගත රෝග මේ කිසි දෙයක් නැති කාලයක තමයි මේ මරණය ගැන ජීවිතයේ ස්වභාවය ගැන මේ අරක ශාස්ත්‍රූවරයා දේශනා කළේ. ඒ කාලයේදී ලෙඩ දුක් හැටියට පිළි අරගෙන තිබුණේ සීතං උන්හං jigaccha pipasa uccaro passavo ඒකට ලෙඩ කියලා කිව්වේ සීත තිබුණා, උෂ්ණේ තිබුණා. ඒ වගේම බඩගින්න තිබුණා, පිපාසාව තිබුණා. මල මුත්‍ර පහ කිරීම තිබුණා. ඒ ටික තමයි ලෙඩ හැටියට තිබුණේ. ඉතින් ඒවා අද වර්තමානයේ අපි ලෙඩක් හැටියට ගණන් ගන්නෙත් නෑ. සීත උෂ්ණ හැදෙන එක, සාපිපාසා කියන එක, මල මුත්‍ර පහ කිරීම ඒවා සාමාන්‍ය දේවල් හැටියට හිතන්නේ. නමුත් ඒ කාලේ ලෙඩක් කියලා තිබුණා නම් තිබුණේ ওই කරුණු හය පමණයි. 60000ක් අවුරුදු වයස යනවා. විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ අවුරුදු 500න්. ලෙඩ දුක් කියලා තිබුණේ සීත උෂ්ණ සාපිපාසා මල මුත්‍ර පහ කිරීම කියන මේ කරුණු හය පමණයි. ඉතින් අන්න එහෙමත් තියද්දීන් තමයි සෝහි නාම භික්කවේ අරකෝ සත්තා ඒවං දීගායුස්කේසු මනුස්සේසු ඒවං චිරට්ටිතිකේසු ඒවං අප්පාවාදේසු ශාවකානං ඒවං ධම්මං වේසති එතකොට ඒ තරම් දීර්ඝායුෂයක් තිබිච්ච අවුරුදු 60000ක් ආයුෂ තිබිච්ච ලෙඩ දුක් නැති බොහොම දීර්ඝ කාලයක් පැවතිච්ච ඒ කාලෙදී මේ ජීවිතය මේ තරම් බොහොම ඉක්මනින් නැති වෙන දෙයක් උස්සාව බින්දූපමං තනාග කියන පිණි බින්දුවක් වගේ උදක බුබුලූපමං දිය බුබුලක් වගේ උදක දණ්ඩරාජූපමං දිය හැඳ ඉරක් වගේ මාංශ පේසූපමං සප්පෙච්ච යකඩේට දාපු මස් කැදල්ලක් වියලී යන්නා වගේ හේල පින්දූපමන් ජීවිතං කෙල පිටක් වගේ මේ ආදී වශයෙන් මේ උපමා දක්වමින් තාම අල්ප බොහොම ඉක්මනින් නැති වෙන දේවල් හැටියට පැහැදිලි කළා නම් බුද්ධ ආනන්ද වහන්සේ වදාරනවා කොයි විදිහට දැන් අපි මේ කාලේ හිතන්න ඕනද අප්පකම් බ්‍රාහ්මනා ජීවිතා මනුස්සානම් පරිත්තම් බහු දුක්ඛම් බහු පායාසම් මන්තාය බෝසබ්බං අර විදිහට අර අරක සාස්තුරුවරයා තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කළානම් මිනිස්යන්ගේ ජීවිතේ බොහොම අල්පයි බොහොම ඉක්මනින් නැති වෙනවා මේ බොහොම ලඟුයි මේ ජීවිතය බොහොම කෙටි කාලයයි පවතින්නේ බහු දුක්ඛම් බොහෝ දුක් සහිතයි බොහෝ උපද්‍රව සහිතයි ඒ නිසා ඔබලා බොහොම ඉක්මනින් මේක අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ කුසල් කරන්න ඕනේ භ්‍රමචර්ය සීලේ හැසිරෙන්න ඕනේ කියලා දේශනා කළා නම් බුදු පියාණන් වහන්සේ වදාරනවා ඒ ශාස්ත්‍රවරයා දේශනා කරපු දේවල් සම්මා වදමානෝ වදෙය්‍ය බොහොම හොඳට ඇත්ත ඇති හැටියට කිව්වා කිව යුත්ත කිව ආකාරයෙන් පැහැදිලි කළා ඒ නිසා මේ ජීවිතයේ කියන එක බොහොම අල්පයි මේක බොහොම ඉක්මනින් අවබෝධ කරගන්න ඕනේ නත්ති ජාතස් අමරණම් උපන්නා වූ සත්වයාට නොමැරි සදාකාලිකව ජීවත් වෙන්න බෑ. ඒතරයි කෝ භික්කවේ යෝ චිරං ජීවතියෝ වස්ස සතං අප්පං වාදීයෝ. මහණෙනි උඹලට තේරෙනවා නේද? දැන් අපි ජීවත් වෙන්නේ අවුරුදු වැඩිම වුණොත් අවුරුදු 100යි. තවත් ඕනනම් බොහොම කෙටි කාලයක්, එච්චර කාලයක් කවුරු ජීවත් වෙන්නේ නැහැ. මේක වැඩි කාලයක් පවතින්නේ නැහැ. දැන් අද වර්තමාන යුගයේ ගත්තොත් බොහොම කෙටි කාලයයි අපේ ජීවිතයට තියෙන්නේ. අපි ජීවිතය බොහොම අල්ප වශයෙන් බොහොම කෙටි කාලයකින් නැති වෙලා යනවා. එපමණකුත් නෙමෙයි අර වගේ රෝග නෙමෙයි දැන් වර්තමාන කාලයේ එනකොට තිබෙන්නේ රෝග විශාල ප්‍රමාණයක්. අපි දන්නවා බුද්ධ කාලයේදී තිබිච්ච රෝග පිළිබඳව ගිරිමානන්ද සූත්‍රයේම දක්වනවා නොඑක් විදිහේ රෝග තිබුණා ඒ බුද්ධ කාලයේ වෙනකොට අවුරුදු 100කටත් අඩු කාලයක් ජීවත් වෙච්ච ඒ කාලයේදී ඒ තරම් රෝග තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේව මතු කරලා පෙන්නලා කියනවා මහණෙනි බලන්න දැන් මේ කාලේ ගත්තොත් වස්ස සතං අප්පංවා අවුරුදු 100ක් හෝ ඊට වඩා වැඩි පොඩි කාලයක් අප්පංවා බියෝවා අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් බොහොම කෙටි කාලයයි ජීවත් වෙන්නේ. ඉතින් අර විදිහේ අවුරුදු 60000ක් ආයුෂ තිබිච්ච කාලයේදී ලෙඩ දුක් නැති කාලයේදී අර ශාස්ත්‍රූවරයා අර විදිහට දේශනා කළා නම් මේ ජීවිතය බොහොම ඉක්මනින් නැති වෙනවා නත්ති ජාතස් අමරණං උපන්නා වූ සත්‍යයට නොමරි සදාකාලිකව ජීවත් වෙන්න බෑ ඒ නිසා ඔබ හැම දෙනාම කත්තබ්බං කුසලං පරිතබ්බං භ්‍රමචර්යං නත්ති ජාතස්ස අමරණං කුසල ධර්මයන් කරගන්න භ්‍රමචර්යාවේ හැසිරෙන්න උපන්නා වූ සත්වයාට නොමැරී ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ කියලා අර ශාස්ත්‍රවරයා දේශනා කරපු ඒ කාලයේ හැටියට බලනකොට අද මොකද්ද අපි අපේ ජීවිතයේ තියෙන කාලය බොහෝම කෙටි කාලයයි ජීවත් වෙන්න තියෙන්නේ ඒ නිසා මහණෙනි බොහොම නුවණින් කල්පනා කරන්න ඕනේ මේවා වර්ග කරන්න ගියොත් වර්ග කරලා බැලුවත් බොහොම කෙටි කාලයයි එන්නේ ඍතු වශයෙන් බැලුවත් මාස වශයෙන් බැලුවත් අවුරුදු වශයෙන් බැලුවත් රාත්‍රී කාල වශයෙන් බැලුවත් දවල් කාල වශයෙන් කල්පනා කළත් මේ හැම දෙයකම බෙදාගෙන බෙදාගෙන යනකොට බොහොම කෙටි කාලයක් තමයි අර අවුරුදු 60 ලක් 60000ක් ආයුෂ තිබිච්ච කාලය ගැන කල්පනා කරනකොට අපි වර්තමානයේ තිබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ තව දුරටත් මේ වගේ හැටි පැහැදිලි කරලා දුන්නා කියලා විසුණු වහන්සේලාට කියනවා දේශනා කරනවා ඉතිකෝ භික්කවේ මයා වස්ස සතායුකස්ස manussස්ස ආයුති සංකාතං මම මහණෙනි මේ වර්ෂ 100ක් වූ මිනිසුන්ගේ ආයුෂ බෙදලා දක්වලා දීලා තියෙනවා. ඒ වගේ ඍතු ප්‍රමාණ කියලා දීලා තියෙනවා. ඒ වගේම මාස ගණන් කියලා තියෙනවා. ඉතින් ඒවා බලලා කල්පනා කරන්ද ආයුප්පනාමං සංඛාතං මේ ආයුෂයේ ප්‍රමාණය මෙච්චරයි කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා. යුල්තු වල ප්‍රමාණය පැහැදිලි කරලා දීලා තියෙනවා. අවුරුදු වල ප්‍රමාණය පැහැදිලි කරලා තියෙනවා. මාසේ ප්‍රමාද, අඩ මාසේ ප්‍රමාණ, රැ දවල් මේවා මේ විදිහෙන් දක්වලා තිබෙනවා. ඒවා බලනකොට බොහෝම කෙටි කාලයයි ජීවත් වෙන්න ලැබෙන්නේ. ඒ නිසා යම් වික්කවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පේන අනුකම්පං උපාදාය. ශාස්ත්‍රවරයෙක් වුණාම දුදු කෙනෙක් වුණාම තමන්ගේ ශ්‍රාවකයන්ට යම්කිසි අනුකම්පාවකින් කරුණාවකින් මෛත්‍රියකින් යුතුව යම්කිසි දෙයක් කරන්න තියනවා නම් ඒ කරන්න තියෙන දේ තමයි කියන්න තියෙන දේ තමයි මම මේ මතු කරලා ඔබලට දෙන්නේ. ඒ නිසා මේක ගැන බොහොම හොඳට හිතනද කල්පනා කරන්ද ඒ නිසා ඒතානි භික්කවේ රුක්ඛ මූලානි ඒතානි ශුන්‍යාගාරානි මහණෙනි මෙන්න රුක් මුල් කියනවා ශූන්‍යාගාර කියනවා භාවනා කරන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ධායත භික්කවේ මහණෙනි භාවනා කරන්න, ධ්‍යාන වඩන්න, තමන්ගේ ජීවිතය පිළිබඳව කල්පනා කරන්න, මා පමාදත්ත ප්‍රමාද වෙන්න එපා. මා පට්ටා විප්පටිකාරිනෝ අහුවත් පසුව විපිලිතර වෙන්න එපා අපට අපේ බුදුරජාණන් වහන්සේ මේ විදියට කියලා තියෙනවා දේශනා කරලා තියෙනවා මේ ජීවිතයේ தත්ත්වය පැහැදිලි කළා මේ විදිහට අපට අනුශාසනා කළා කියලා පස්සේ මේ ගැන හිත හිතා පසුතැවිලි වෙන්නේ නැතුව දැම්ම දැම්මම කටයුතු සිද්ධ කරන්ටයි කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අරක සාස්ත්‍රවරයාගේ කාලයේ තිබිච්ච தත්ත්වය පැහැදිලි කරලා සමන් වහන්සේගේ යුගය වෙනකොට ඒ බුද්ධ කාලය වෙනකොට ආයස අඩු වෙලා කියන හැටි ලෙඩ දුක් බහුල වෙලා කියන හැටි ජීවිතයේ තියෙන අස්තිරතාවය ඒ අර අරක සාස්ත්‍රුවරයාගේ කරුණොත් බුදුරජාණන් වහන්සේ වර්තමාන උන්වහන්සේ වැඩ ඉන්න කාලයේදී තිබිච්ච තත්ත්වයක් සංසන්දනය කරමින් වික්ෂු පිරිසට කරුණු පැහැදිලි කරලා අවවාදයක් කළා මා පච්චා විප්පතිකාරිනෝ අහුවත් පසුව විපිලිතර වෙන්න වැඩ කරන්න එපා මා ප්‍රමාදත් අමාර් ප්‍රමාද වෙන්න එපා ඒ නිසා කරන්න ඕනේ කුමක්ද? ධායක භික්ඛවේ භාවනා කරන්ද, ධ්‍යාන වඩන්ද, පස්පව් දස අකුසල් කරන්න එපා. ගුණ ධර්ම සම්පූර්ණ කරන්ද හේතුව කුමක්ද? නත්ති ජාතස්ස අමරණම් මේ උපන්නා වූ සත්වයාට නොමැරි සදාකාලිකව ජීවත් වෙන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. මේ හැමදෙනාම මරණයටපත් වෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාම කළ යුතුන්නේ කුමක්ද? කත්තබ්බං කුසලං සරිතබ්බං භ්‍රමචර්යං මේ ජීවත් වෙන කාලයේදී කත්තබ්බං කුසලං මොකට කුසල ධර්මයන් කරගන්න ඕනේ ජීවිතය තුළින් කුසල ධර්මයන් කරගත්තොත් තමයි ජීවිතය සම්පූර්ණ ජීවිතයක් බවට පත් වෙන්නේ එහෙම නැතුව මේ ජීවත් වෙන කෙටි කාලයේදී පස්පව් දසකුසල් කරගෙන ජීවිතය පිළිබඳව පසුව කල්පනා කරනකොට බැරි වෙන කාලයක් එනකොට පසුව විපීතර වෙන දේවල්, පශ්චාත්තාප වෙන දේවල් කරන්න එපා. එහෙම වුණොත් වෙන්නේ ඔබට ලොකු දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. මරණින් පස්සේ අපාගත වෙන්න, නිර්ආදී තැන්වල උත්පත්ති ලබන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වටිනා බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේදී ඔබ ක්‍රියා කරන්න ඕනේ වෙන්නේ අර අරක ශාස්ත්‍රූවරයා අරතරන් අවුරුදු 60000ක් ආයුෂ කියන කාලයේදී පෙන්වා වදාළ විදිහට මේ ජීවිතයේ තියෙන නිස්සාර తত্ত্বය ජීවිතයේ තියෙන කැඩෙන බිඳෙන తত্ত্বය ඉක්මනින් නැති වෙන తত্ত্বය තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ සඳහා ඔබට අපි ධර්ම මාර්ගය දේශනා කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තමයි අපි ගිහි පැවිදි හැමදෙනාටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසටම මේ ධර්ම මාර්ගය පැහැදිලි කරලා දුන්නේ. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාවෙන් යුතුව නුවණින් යුතුව අවබෝධ කර ගැනීම සඳහා වීර්යයෙන් යුතුව අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්ට කියන එක පැහැදිලි කරලා දුන්නා. ඒ සඳහා යා යුතු මඟ හැටියට ගිහි පැවිදි හැම දෙනාටම උන්වහන්සේ යම් කිසි වැඩපිළිවෙලක් පැහැදිලි කරලා දුන්නා. අනුපූර්ව ප්‍රතිපදාවක් පැහැදිලි කරලා දුන්නා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව නෙක්ඛම්මේ ආනිසංස ආදී පිළිවෙලට ඒවා එක එක්කෙනාට පිළිපදින්න පුළුවන් විදියට ක්‍රමක්‍රමයෙන් ඉහළට යන ආකාරයට ඒවා පැහැදිලි කරලා දුන්නා. යම් කිසි කෙනෙකුට දානයක් දීගන්ට Tamanට පුළුවන්කම තියනවා නම් තමන්ට ශක්ති ප්‍රමාණයේ අත්හැරීම සිද්ධ කරන්න ඕන. ඒ සඳහා උන්වහන්සේ මඟ පෙන්වලා දිය යුතු ආකාර පිළිබඳව, දන් දිය යුතු පුජ්‍යලයන් පිළිබඳව, දන් දිය යුතු ආකාරය පිළිබඳව, දානීය කියන විවිධ කොටස් පැහැදිලි කරලා දුන්නා. ඒවා පැහැදිලි කරලා දීලා ඒවා සිද්ධ කළ යුතු ආකාර ආමිස දාන වශයෙන් දෙන්නේ කොහොමද ඊළඟට અભය දාන වශයෙන් දෙන්නේ කොහොමද ධර්ම දාන වශයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා ඒ දානයන්ගේ විවිධ ප්‍රභේද පැහැදිලි කළා ඊළඟට සීලය අරගෙන සීලය ආරක්ෂා කළ යුතු ආකාරය පිළිබඳ පංච සීලය රකින්න ඕනේ නිත්‍ය සීලය හැටියට නිදි ජීවිතය ගත කරන අය පංච සීලයේ පිහිටා කටයුතු කරන්න ඕනේ පොහොය අටසිල් රකින්නට ඕනේ. ඒ වගේම තවත් වැඩිපුර පුළුවන් කෙනෙක් ආජීවාත්මක සීලය, ගහට්ට දස සීලය වැනි සීලයන් ආරක්ෂා කරගෙන ජීවිතය සකස් කරගන්න ඕනේ. ඊළඟට තවත් ඉහළට යනකොට ඒ වගේම පිළිබඳව ආදීනව තේරුම් ගන්න මේ කම් සැපත පිළිබඳව ඒ වගේ තියෙන ටික ටික මේ කම් සැපතින් ඈත් වීමේ ප්‍රතිපදාවන් පිළිබඳව පැහැදිලි කළා. ඊට පස්සේ උන්වහන්සේ මේ දානයන් දීමෙන් සීලයන් ආරක්ෂා කිරීමෙන් ස්වර්ග ලෝක සම්පත්තිය ලබා ගන්න ආකාරය මේ ඉන්න මනුස්ස ජීවිතයෙන් පහතට වෙන්නේ නැතුව ඉහළ ජීවිතයකට පත් වෙන්න ඕන කරන ආකාරය ඒ වගේ තියෙන වැදගත්කම් පැහැදිලි කරලා දුන්නා. නෙක්ඛම් මේ ආනිසංස මේ නෛෂ්ක්‍රම්‍ය එවත් මේ කාම වස්තුන්ගෙන් වෙන්වීමේ කියන ආනිසංස පැහැදිලි කරලා දුන්නා. කාමයන්ගේ ආදීනව පැහැදිලි කරලා දුන්නා. ඒ විදිහට පිළිවෙලින් ගිහිල්ලා මේ මාර්ගඵල නිර්වාණය දක්වා යා යුතු මඟ උන්වහන්සේ පැහැදිලි කරලා දීලා තමයි අර භික්ෂුන් වහන්සේලාට සඳහන් කළේ ධායත භික්ඛවේ මා පමාදත්ත ධ්‍යාන කරන්ද භාවනා කරන්ද ප්‍රමාද වෙන්න එපා පස්සේ පුළුවන් පස්සේ පුළුවන් තව කල් තියනවා කියලා එහෙම හිතන්න එපා මොකද මේ ජීවිතය උස්සාව බින්දූපමං අනාග කියන දිය බිඳුවක් වගේ ඉක්මනින් නැති වෙලා යනවා. කොයි වෙලාවෙද, කොයි මොහොතේද, මොන රෝගයෙන්ද, මොන කරදරයෙන්ද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පස්සට දාන්නේ නැතුව අත්තබ්බං කුසලම් තමන්ගේ ජීවිතය තුළින් හොඳට කුසල ධර්මයන් කරගන්න ඕනේ. ඒ කුසල ධර්මයන් අපිට විවිධ ආකාරයෙන් දක්වලා තියෙනවා. දස දාන වස්තු, දස පුණ්‍ය ක්‍රියාවන් ඒ විදිහෙන් ඒවා කරගන්න පුළුවන් ඒ වස්තු ප්‍රයෝගී කරගෙන දානයන් දිය යුතු ආකාරයන් පැහැදිලි කරලා ඒ තුලින් කුසල ධර්මයන් කරගන්න හැටි ඒ දේශනාවල් වලින් පැහැදිලි කළා. ඊළඟට පැහැදිලි කළා චරිතබ්බම් භ්‍රමචරියම් මේ භ්‍රමචර්ය සීලය හොඳට ආරක්ෂා කරගන්න ඕනේ. ගිහි ජීවිතයේදී කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා සඳහන් කළා. කම් සැපත පිළියන්ට ඒ ගිහි ජීවිතයේදී විඳින්න පුළුවන්. නමුත් ඒවා නිවැරදි විදිහට ඒ කන්සප්ට විඳින්න ඕනේ. ඒවා වැරදි විදිහට සමාජය නොපිළගන්නා, සමාජය පිළිකුල් කරන, සමාජයෙන් ඒවා නරකයි කියලා පිළි අරගෙන තියෙන මේ වැරදි ක්‍රම අනුගමනය කරන්නේ නැතුව ඒ ජීවිතයේදී වැරදි කාම සේවනාදියෙන් වෙන් වෙලා කටයුතු කරන්න ඕනේ. Brahmacharya සීලය හොඳට ආරක්ෂා කරගන්න ඕනේ. චරිතවත් ජීවිතයක් හැඩගස්වා ගන්න ඕන. ඒ චරිතවත් ජීවිතය තමයි අපට අවදා හරි අපි ලෙඩෑඳකට වැටෙනකොට මරණ මංචකයට වැටිලා ඉන්නකොට අතීත සිතුවිලි අපට විරායාසයෙන් ගලාගෙන එනකොට තමන්ගේ ජීවිතය දිහා තමන්ට තේරෙනවා තමන්ද දකින්න පුළුවන්කම ලැබෙනවා තමන්ට ජීවිතේ මතක් වෙනවා ඒව මතක් වෙනකොට තමන් කොයි විදිහටද ජීවිතේ ගත කරලා තියෙන්නේ චරිතවත් හොඳ ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කළාද මම මගේ ජීවිතයෙන් කාටවත් කරදර හිරිහැර වෙන විදියට ගත කළේ නෑ හොඳට මම මගේ ජීවිතය ගත කළා සතුන්ට හිංසා පීඩා කළේ නෑ අනුන්ගේ දේවල් මම පැහැරගත්තේ නෑ වැරදි කාම සේවනාදී යෙදුනේ නෑ බොරු කිව්වේ නෑ මත්පැන් ආදී දේවල් පානය කළේ නෑ මම මගේ ජීවිතය හොඳට ගත කළා කියලා තමන්ගේ චරිතවත් ආදර්ශ සම්පන්න ජීවිතය සිහිපත් කරන්නට පුළුවන් නම් අන්න ඒ පුද්ගලයාට මරණ මංචකයක් තැපතනක් බවට පත් වෙනවා. ඊළඟ භවය ඔහුට ඉතා මැනවින් තෝරා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ භවය ඔහුට සුගතිගාමී කරගන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා. ඉතින් ඒවා අපි තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ මේ බුද්ධ ධර්මයේ පවතින කාලයක උත්පත්තිය ලැබලා ලෞතර බුදු පියාණන් වහන්සේ ඉතා වැදගත් ඒ ධර්ම කර්ම අපට පැහැදිලි කරලා දීලා තියෙන වෙලාවේදී අපි වඩාත් හොඳට අර අරක සාස්තුරුවරයාගේ කතාවත් තේරුම් අරගෙන ඒ තුලින් මතු කරලා දුන්න අපේ බුදු පියාණන් වහන්සේ සඳහන් කරපු මේ ජීවිතයේ කියන தත්ත්වයක් තේරුම් අරගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට හැමදෙනාම කල්පනාවට අරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ බණ ඇසීමෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්නවා කියලා කාටත් සන්තෝෂයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා අද දවසේදී මේ පින්නතුන්ට අපි මේ අරක සූත්‍රය මාතෘකා කරගෙනයි ධර්ම දේශනාව කළේ. ඒ අරක සූත්‍රය මාතෘකා කරගෙන දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් අතු කරලා ඒ අතීත කතාව තුළින් ඒදා හිටියේ බිත්තුන් වහන්සේලාට එදා හිතපු අය ක්‍රියා කරපු ආකාරය ලෝකයේ තිබිච්ච ආයුෂ ප්‍රමාණය ඒ කාලයේ තිබිච්ච ලෙඩ දුක් හැටියට පිළිගත් දේවල් පැහැදිලි කරලා ඊට වඩා හැම අතින්ම අඩු ආයුෂයක් තියෙන ලෙඩ දුක් බහුල කරදර කම්කටොළු වලින් බහුත කාලයේ කොයිතරම් දුරටනම් ඒවා ගැන හිතන්න ඕනද කල්පනා කරන්න ඕනද කියන අදහස තමයි මේ සූත්‍රය තුළින් පැහැදිලි කළේ. ඒ නිසා වර්තමාන යුගයේ ජීවත් වෙන අපි බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා අවුරුදු 2563ක් ගත වෙලා 2564 වෙනි ඒ වෙසක්පුර 15කත් දා වෙන කාල සීමාවෙහි මේ ධර්ම දේශනාවන් ආනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ආදර්ශයට අරගෙන උන්වහන්සේ බෝධිසත්ව කාලයේදී ගත කරපු හැටි උන්වහන්සේ කොයිතරම් දුක් විඳලාද මේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බුද්ධත්වයට පත් වෙලා ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ ශ්‍රාවකයන් කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් තමන්ගේ ශ්‍රාවකයන් දුකට වැටෙයි කියන බොහෝ කරුණාව මෛත්‍රිය ඇති කරගෙන මේ විදිහට මේ ධර්ම දේශනාවන් සිද්ධ කළේ එනිසා ඒ තුලින් අපි මේ වෙසක් සමයේ යම්කිසි ආදර්ශයක් අරගෙන අපේ ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා උත්සාහවත් වෙන හැටියට අපි මේ වෙලාවේදී සියලු දෙනාටම කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව මතක් කරමින් නැවතත් මේ සූත්‍රයේ අවසානයේ දක්වන කරුණ පිළිබඳව හැම දෙනාගේම අවධානය යොමු කරන හැටියට මතක් කරනවා. එහිදී බුදුරජාණන් වහන්සේ අවසානයේට දක්වලා තිබෙන්නේ යම් භික්කවේ සත්තාරා කරණීයම් ශාවකාණං හිතේසිනා අනුකම්පේන අනුකම්පං උපාදාය කතං වූ සංමයා අන්න සමන් වහන්සේ යම් කිසි ශාස්ත්‍රූවරයෙක් ශ්‍රාවකයන් වෙනුවෙන් හිතයිසී භාවයෙන් අනුකම්පාවෙන් කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ දේ මම කළා. ඒ දේ ඒ දේ මම ඔබලට පැහැදිලි කරලා දුන්නා. ඒතානි විස්සවේ රුක්ක මූලානි ඒතානි ශුන්‍යාගාරානි මේ රුක්මල් ශුන්‍යාගාර භාවනා කරන්න ස්ථාන තියෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාම ධායක වික්ඛවේ ධ්‍යාන කරන්න භාවනා කරන්න මේ සසරින් අත මිදෙන්න උත්සාහවත් කරන්න වෙන්න මා පමාදත්ත ප්‍රමාද වෙන්න එපා හිතට කල් දාන්න එපා අදාගම කරගත් දේවල් කරගන්න කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා උන්වහන්සේම සඳහන් කරන්නේ මා පච්චා විපටිකාරිනෝ අහුවත් පස්සෙනම් විපලිසරටපත් වෙන්න අලකිරෙන්න පසු ආනේ මට කරගන්න බැරි වුණා කියලා පච්චානුතප්පකී පසුව පසු පැවිලි දේවන දේවල් කිසි දෙයක් කරගන්න එපා. පසු පසු පැවිලි දේවල් නොකර Tamanට සතුට වෙන්න පුළුවන් දේවල් කරගන්නයි කියන එක අනුශාසනාව හැටියට මේ සූත්‍රයේ අවසානයේ උන්වහන්සේ පැහැදිලි කළා. ඒ නිසා හැම දිනාම මේ කරුණ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය යහපත් කරගන්න සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න කුසල ධර්මයන්ගෙන් පිරිපුන් ජීවිතයක් බවට පත් කරගන්න ආදර්ශ සම්පන්න චරිතවත් ජීවිතයක් බවට පත් කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්නයි කියලා මතක් කරනවා ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරම් රක්ඛන්තු සාසනම් ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරම් රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරම් රක්ඛන්තු මම් පරං සෑම දිනාටම උතුම් වූ ධර්ම අවබෝධය කරගෙන අමා මහ නිවනින්ම සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්ෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු එවතුම් වූ සධර්ම දේශනා පවත්වා වදාළ මීරිකම මිනිඔළුව විද්‍යාවාස්ත මහා පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක අග්‍රමහා පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේට තවචිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාසුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු